මිහිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුගාසනී වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසගෙන් අවසරයි මේ ධර්ම දේශනා මාලාවේ පසුගිය ධර්ම දේශනාවේදී විපස්සනා භාවනා කරන විශේෂයෙන් කියනවා නම් කලින් සමත භාවනාවට හිත නොයොදා දෙලින්ම විපස්සනාවම විපස්සනා සමාධියම පාදක කරගෙන භාවනා කරන යෝගාවචරයකට ඒ යෝගාවචර මානසිකාරය එහෙම නැතිනම් තමන්ගේ භාවනා හිත මෙනෙහි කරන හිත නිවැරදි එල්ලේකින් යුක්තව මතුවෙන අරමුණකට යොමු කිරීම එසේ යොමු කිරීම වෙහස නොබලා දිගටම පැවැත්වීම කියන මේ කාරණා දෙක නිසි ආකාරව සෞඛ්‍ය සම්පන්න විදිහට සිද්ධ වෙනවා නම් ඒ හිත මතුවෙන මතුවෙන අරමුණක් විශේෂයි විවිධ ආකාර පැති වලින් සූර භාවයකටපත් වෙනවා දක්ෂ භාවයකටපත් වෙනවා යෝගාවචරය. ඒ අරමුණත් මෙනෙහි කරන හිතත් එකිනෙක ලං කිරීම නැත්නම් මෙනෙහි කරන හිත අරමුණට යොමු කිරීම මේ යොමු කරවීම නිවැරදි එල්ලේකින් යුක්තව දිගට පැවැත්වීම කියන මේ කාරණා දෙක නිතර නිතර පිළිවීමේ සාර්ථක වීම බහුලීකත කිරීම අනුව අරමුණක් හිතක් කියන මේ දෙකම එකිනෙකට සාපේක්ෂව වැටෙහෙන්න පටන් ගන්නවා. මේ වැටෙහෙන වාරයක් වාරයක් පාසා යෝගාවචරයාගේ හිත නැත්නම් විපස්සනාව මිතුආකල් නොදක්නා නොදැන සිටියා වූ යම් යම් කාරණා අස්පනා අපිට දැක ගැනීමෙන් දැන ගැනීමෙන් ඒ ඒ කාරණා වලට සාපේක්ෂ මෝහයන් නොදැනී කල කලකොල භාව දුර වෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ විපස්සනා භාවනා වැඩපිළිවෙලේ ඉතාමත්ම ක්‍රමික ක්‍රමානුකූල අනුපිළිවෙලෙන් දෙවෙනි දිනු වෙන වැඩපිළිවෙලක් පවතිනවා. ඒ බව යෝගාවචරය හොඳට තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන ඒ ක්‍රමය ඒ අනුපිළිවෙල නොයික්මවා කටයුතු කරන්නට යෑමෙන් වැඩි කල නොගොස් වැඩි වෙහෙසකින් තොරව නැත්නම් අදුම වෙහෙසකින් තමන්ගේ අභිමතය ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. මේ තාක් ධර්ම දේශනා මාර්ගයේ මේ විදිහට නිවැරදි එල්ලයක් අඛණ්ඩව පවත්නා වීරියක් අතින් සාර්ථක යෝගාවචරයේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය පාදක කරගත්ත නාම රූප වශයෙන් වෙන් කර දැන ගැනීම ඥානය මේ නාම රූප ධර්ම එකිනෙකට පත්‍ය වෙන හැටි හේතු වෙන හැටි දැනගන්නා ඥානය ඒ දුරටත් විගත ගමන් කිරීමේදී ගමන් කිරීමේදී අරමුණක ඇත්තා වූ විවිධාකාර හැඩතල අරමුණේ විවිධ ලක්ෂණ දැක ගැනීම පටන් ගන්නවා. ඒ ලක්ෂණ විවිධ වශයෙන් දැක ගැනීම දැන ගැනීම අපි පසුගිය වාරයේදී සාකච්ඡාවට ඉදිරිපත් කරගත්තා. මේ අරමුණක විවිධ ලක්ෂණ කියනකොට අරමුණේ පෞද්ගලික ලක්ෂණය සෑම අරමුණකටම පොදු ලක්ෂණය වශයෙන් ලක්ෂණ දෙකකට අපි කඩාගත්තා. අරමුණේ අරමුණට පෞද්ගලික වෙන ලක්ෂණයට පච්චත්ත ලක්ෂණය කියලා කියනවා. ස්වභාව ලක්ෂණ කියලා කියනවා. නැත්නම් සම්මුති ලක්ෂණ කියලා කියනවා. මොකද ඒක තමයි ලෝකේ පවතින තැන. ලෝකයේ ඉන්නේ මේ ධර්මය අඳාගත්තේ නැති, අදාරගත්තේ නැති, තේරුම් ගත්තේ නැති අත්හඬ පාවිච්චි කරනවා පුදුජනකේ. ඒ පුදුජනයාගේ ස්වરૂපේ තමයි එකින් එක එකින් එක පුළුවන් තරම් වෙන්කොට දැනගන්නේ. තමන් අනිත් ලෝ සෑම කෙනෙකුට වැඩි එක ශ්‍රේෂ්ඨයි, එහෙම නැත්නම් නීචයි ආදී ප්‍රමේත මැනීම, අලල්කොට දැන ගැනීම වෙන්කර දැන ගැනීම තමයි මේ පුදුජන හිතේ කරන ස්වરૂපය. මේ පුදුජන හිත නිසා බුදුජන හිතෙන් බලන නිසා දකින්න දකින්න සෑම අරමුණකටම අනෙක් අරමුණකින් වෙන් කර ගන්නට අනෙක් අරමුණේ විශේෂ කර ගන්නට ලකුණු බුදුජන හිත හොයනවා බලනවා. මේ නිසා අරමුණු අතර සෑම විදකම විවිධත්වයක් දකින්න බුදුජන හිතේ මේ නිසා අරමුණු කෙරෙහි ආස කරනවා. මේ අරමුණ හොඳ නැත්නම් ඒ නිසා අනික් අරමුණ හොඳ ඇති කියලා ඒ අරමුණෙන් අරමුණට මාර්ග මේ අරමුණ හොඳ නැති වුණා නම් මීට බාහිරව ප්‍රතිපක්ෂව තව හොඳ අරමුණක් ළඟ ඇති කියලා ඒ අරමුණට යනවා. මේ විදිහට අරමුණෙන් අරමුණට හිතවිල්ලෙන් හිතවිල්ලට විවිධ රසයන් රස විඳීම තමයි පුත්‍ජන ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ නිසා පුත්‍ජනිය අරමුණු වල පෞද්ගලික ලක්ෂණ දැක ගැනීමේ අසම්පූර්ණ වැඩපිළිවෙලක සංසාරේ පුරාම ගත කරනවා. මේ අසම්පූර්ණ භාවයේ නිසාම තව තවත් අරමුණු ලබා ගැනීම ආසාව පවතී. මේ විපස්සනා වෙදි කරන්නේ ඒ අරමුණට ඇත්තා වූ පෞද්ගලික ලක්ෂණ ඌවමනාවෙන් සම්පූර්ණ වෙන විදිහට ආත්පසින් දක්වන විදිහට දකින්නකොට මේ අරමුණු වල ඇත්තා වූ පෞද්ගලික ලක්ෂණ විනිවිද යමින් ඉක්ම වෙමින් මේ සෑම අරමුණකටම ඇත්තා වූ පොදු ලක්ෂණ දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරමුණු මාර්ගයෙන් අරමුණක ඇත්තා වූ ලක්ෂණ කියන මේ මාත්‍රකාව මාර්ගයෙන් විවිධත්වය දැකීම තමයි මේ විපස්සනාව කියන එක අදහස් කරන්නේ. ඒක පද අර්ථය විස්තර කරනකොට විපස්සනා කියන වචනේ වි කියන උපසර්ගයත් පස්සනා කියන ක්‍රියාපදයක්. දෙක එකතු වෙනවා. වි කියන එක විස්තර කරනවා විවිධ භාවයේ කියලා. විවිධ විදිහට විවිධ භාවයට දැක ගැනීමද කියන විපස්සනාව මේ අවස්ථාවේ යෝගාවචරය මේ විවිධ භාවයේ අරමුණක ඇත්තා වූ පෞද්ගලික ලක්ෂණයේ වශයෙන් පොදු ලක්ෂණයේ වශයෙන් මේ විදිහට වෙන් කර දැක්කා. මේනොත් විපස්සනා ක්‍රමය නොඉක්මව යනවා කියලා කියන්නේ මුලින් යෝගාවචරය දැකගන්නේ මෙන්න මේ පෞද්ගලික ලක්ෂණයයි. දෙවෙනුවටයි ඒ අනුවයි යෝගාවචරය දියුණු භාවයකින් පොදු ලක්ෂණයට එළඹෙන්නේ. කියත විපස්සනාව නිසා එහෙම නැත්නම් මේ භාවනාවක් නිසා වෙන විදිහට කියනවනම් හරියට පිරිසිදුව දෙන උපදේශමාලාවක් අනුගමනය කිරීම නිසා මෙතුආකල් සංකාරේ සංසාරේ එහෙම නැත්නම් පිටියෙන් ගන්නවන මේ ජීවිතේ විපස්සනා කිරීමට කලින් තමන්ගේ දැනුම මට්ටමට ඡදින්ද්‍රයට යන්තාක් අරමුණු ගොදුරු වුණාද ඒ සෑම අරමුණක්ම දැන් අර අරමුණට නිසියාකාරව හිත නැංවීමය ඒ නංවන හිත නැවත නැවතත් නැවත නැවතත් ඒ විදිහටම පැවැත්වීමේ මේ කියන මේ කරුණු නිසා අරමුණු වල දැන් විශේෂ භාවය විවිධ භාවය දැක ගන්න පුළුවන්. කෙටියෙන් කියනවනම් ඒ අරමුණට ආවේනික වූ පෞද්ගලික ලක්ෂණය ඒ පෞද්ගලික ලක්ෂණය සම්පූර්ණ වීම තුළින්ම පොදු ලක්ෂණය කියන විදිහට මෙන්න මේ ලක්ෂණ දැක ගැනීමේ සූර භාවය, දක්ෂ භාවය, විවිධ භාවයේ දිනු වෙනකොට අපි කියනවා විපස්සනාව දිනු වෙනවා. ඒ නිසා විපස්සනාව යෝගාවචරය දවසින් දවස Taman තුළින්ම සාක්ෂාත් කරගන්න. ගමන් තුළින්ම අලුත් අර්ථ ලබ ගන්න. මේ විදිහට විපස්සනාව දිනු වෙනකොට වෙන විදිහකට කියනවා නම් සෑම අරමුණකම පච්චත්ත ලක්ෂණය කියන පෞද්ගලික ලක්ෂණය දකිමින්ම අරමුණු සෑම දෙයකටම පොදු පොදු ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ දැක ගන්නා ධර්මයට දිනු වේගෙන යනකොට යෝගාවචරයාගේ භාවනාව තුළ ඉබ්බේම යෝගාවචරයාගේ යෙදවුමක් නැතුව යෝගාවචරයාගේ විශේෂ ප්‍රයත්නයක් නැතුව සම්‍යක් දෘෂ්ටිය ඍජු වෙන්නේ පහළ වෙන්න පටන් ගන්නවා. මේ සම්‍යක් දෘෂ්ටිය පහළ වීම සඳහා කවමදාකවත් ප්‍රාර්ථනා කළ පමණින් සිද්ධ වෙන්නේ නැහැ. කවදාකවත් යෝගාවචරයා උනන්දුවෙන් ඉක්මනට යන්න හදව ප්‍රමාණයට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අදාළ හේතු ධර්මයි. මෝරපු අවස්ථාවක යෙදිච්ච අවස්ථාවක එළඹ සිටි අවස්ථාවක එකලස් වෙච්ච අවස්ථාවක පමණයි මේ සම්ඥාදිට්ඨිය පහළ වෙන්නේ. මේ නිසා භාවනා කරන යෝගාවචරය මේ භාවනාවේ මූලික නැත්නම් ආසන්න බලාපොරොත්තුවක් විදිහට ආසන්න අපේක්ෂාවක් විදිහට සම්ඥාදිට්ඨිය දිනු කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒක පිළිබඳව තද ආසාව තියනවා විතරක් නෙමෙයි ඒ පිළිබඳව උනන්දු උත්සාහ වෙනවා විතරක් නෙවෙයි ඒකට අවශ්‍ය කරන මූලික හේතු ධර්ම මේවය කියලා දැනගන්න. ඒ මොකද යම් අවස්ථාවක තමන්ගේ භාවනාවේදී මේ කියන හැදියාවක් මේ කියන නිරෝගී භාවයක් මේ කියන වර්ධනයක් නැතිනම් යෝගාවචරයට තමන් වශයෙන්ම කලකලා බලන්න පුළුවන් මොන මොන කරුණු අඩුපාඩු නිසාද මගේ මේ භාවනාව මේ විදිහට ඍජු මාර්ගයේ මධ්‍යස්ථ මාර්ගයේ නොගොහි මේ අතුරු මාර්ගවල යන්නේ. ඒ නිසා යෝගාවචරය මේ විපස්සනාව කියන වචනේ ආර්ථයක් දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම මේ සම්මා දිට්ඨිය පහළ වෙන අවස්ථාව මේකය, පහළ නොවන අවස්ථාව මේකය, ඒ සඳහා හේතු මේකය, හේතු මේකය කියන එක දැනගන්න එක මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ. එදා අපි මතක් කරගත්ත විදිහට මේ විදිහට සංඥා දෘෂ්ටිය පහළ වීමෙත විපස්සනාව පහළ වීමෙත ආසන්නම කාරණේ වශයෙන් සඳහන් වෙන්නේ නැත්නම් පදත්තාණේ වශයෙන් පාළි වචනෙන් සඳහන් කරනවනම් පාදත්ව වෙන්නේ සම්මා සමාධියයි මේ සමාධිය යන්තා ගැඹුරුද නැත්නම් යන්තා පළල්ව පවතිනවද ඒ තාග්ගුරේ සම්මාදිට්ඨිය ගැඹුරු වෙනවා බලන්න. ඒ නිසා යෝග අවතරයන් ඉන්දීම හැකිලිම බලනවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ආනාපාන සතිය බලනවා වෙන්න පුළුවන්. මේ බලන අවස්ථාවේදී යෝග අවතරයාගේ කළ යුත්තේ යුතුයකම වගකීම සුළු කියලා දෙන්න පහසුයි. මොකද මේ අවස්ථාවේදී හිත මෙනෙහි කරන හිත එපින්දීමේ අරමුණට යොමු කරවන්නට වෙන විදිහට කියනවා නම් අරමුණට හිත නංවන්න. ඊ නංවාගත්ත හිත අතරක් නොතබා දිගින් දිගටම පවත්වා. මෙච්චරයි යෝගාවචරයේ යුතුයකම. මේ විදිහට පින්වීම විශේෂයි පින්වීමේ මුලදිම අරමුණ හිතින්ගෙන හිත අරමුණේ නංව පින්වීමේ මැද අග වශයෙන් දිගට එහිම හිත රඳවා තබා ගන්නවනම් මේ යෝගාවචරය ඒ පින්වීම විශේෂයි විපස්සනාට නැංවීමේ සූරේක දක්ෂේක කියනවා. මීළඟට යෝගාවචරයාගේ යදොමකින් තොරව ඉබේම මේ ආරම්භ වෙනස් වෙනවා. වෙන විදිහට කියනවා නම් පින්දීමේ තිබුණ මට්ටම දැන් හැකිලීමකට මාරු වෙනවා. මේ ස්වභාවික ක්‍රියාවලිය. ඒ අවස්ථාවේදී යෝගාවචරයා දැන් මම පින්දීමේ සූර වුණා. එහි දක්ුණා නමුත් දැන් අරමුණ මාරු වුණා දැන් මම මොකද කරන්න ඕනේ? දැන් මම ටිකක් විවේක ගන්න ඕනේද? මේ විදිහට අතුරු විතර්ක නගමින් භාවනා බාධා නොකර අර පින්දීමේ මුල නැද අග කියන තුන් ස්ථානයේ යම්තාක් උනන්දුවකින් යම්තාක් ධර්ම ගෞරවයෙන් හිත නංවා එහිම පැවැත්වුවාද ඒ විදිහටම හැකිලීමේදී හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් යෝගාවචරාගේ විපස්සනාව පින්දීමෙන් හැකිලීම දක්වාම එක දිගට අහලෝ තිබේ ආස්වාද ප්‍රසආපේ ගත්තත් ඇතුළේම වශයෙන් පිටේම වශයෙන් මේ ක්‍රියාපටිපාටිය. මේ විදිහට පින්දීමෙන් හැකිලීමට හැකිලීමෙන් පින්දීමට ආදී විදිහට ස්වභාවයෙන්ම අරමුණු මාරු වෙද්දි මේ මාරු වෙන අරමුණු විදිහේ කලකොල භාව ඇති කරගන්නේ නැතුව සැක පහල කරගන්නේ නැතුව මම කුමක් කළ යුතුද කියලා කල්පනා කර කර ඉන්නේ නැතුව මේ සරල උපදේශය මතුවෙන මතුවෙන අරමුණට හිත දුනු වායේ හරියට එල්ලෙක විදිනා වගේ හරියටම බින්දෙන අවස්ථාව වෙනකොට පින්දීමෙතම හිත නැංවීමටත් ඒ අනුවම හිත නැවත නැවතත් යෙදවීමටත් හැකිලීමට මාරු වෙනකොට හැකිලීමට හිත යෙදවීමටත් නැවත පින්දීමටත් මේ විදිහට වෙනස නොකරා කම්මැලි පහල කරගන්නේ නැතුව දිගට පවත්වනවනම් අන්නේ හිත ක්‍රමක්‍රමයෙන් පින්දීම කියන්නේ මේකයි කියලා බින්දෙන අවස්ථාවේදීම අස්පනා අපිටම දැනෙනවා හැකිලිම අවස්ථාවේදීම හැකිලිම කියන්නේ මේකයි කියලා අස්පනා අපිට දැක්කා. මෙතනදී භාවනා කරන පිරිස මූල ධර්ම වශයෙන් එකක් මතක තියාගන්න ඕනේ. ඒ මොකද ධර්මතා ස්වરૂපයක කියනවා නම් මේ සුද්ධ විපස්සනා යෝගාවචරය වෙන විදිහට කියනවා නම් මුලින් ධ්‍යානාදී එහෙම නැත්නම් අර්පණා සමාධිය ආදී දිනු නොකරගෙන දෙලින්ම විපස්සනාවට බහින යෝගාවචරයේ චිත්ත සාමාන්‍ය ක්‍රමයේදී ධර්මය හඳුනාගන්නේ රූප ධර්ම ප්‍රධාන කරගෙන. මේ මොකද මේ නාම ධර්මය රූප ධර්මයේ කියනා වූ මේ දෙකොට ආසයෙන් ඕලාරික කොටස අත්‍යත අහු වෙන කොටස පෙන්වන්න පුළුවන් කොටස ප්‍රමාණ කරන්න පුළුවන් කොටස රූප ධර්ම. මේ කාරණාව මු යෝගාවචරය මුලින්ම පැහැදිලිව විසඳව නොදා ගන්නවනම් යෝගාවචරයා විශේෂ වටිනාකමක් දෙන්න හදනවා නම් නාම ධර්ම වලට මට අවශ්‍ය කරන්නේ හිත දැනගන්නේ මට අවශ්‍ය කරන්නේ හිත පාලනය කරන්නේ මට අවශ්‍ය කරන්නේ හිත දියුණු කරන්නේ කියලා නාම ධර්ම වලට ඉක්මන කරන්න ගියොත් ඒ යෝගාවචරයා ක්‍රමයේ ඉක්මවපු පිළිවෙල හදා දමාගත්ත කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා ගමනක් විපස්සනා දියුණුවක් ලබා ගන්න බැහැ ඒ නිසා මුල් යෝගාවචරයා මධ්‍යස්ථ යෝගාවචරයා වෙන විදිහට ඒවා ඉතාම දක්ෂ නොවන ඕනම යෝගාවචරයේ සෑම වෙලාවකදීම නාම ධර්ම පිළිබඳ මොනතරම් Tamange දැනගැනීමේ ආකාව තිබුණත් ක්‍රමයට කරු කිරීමක් වශයෙන් ධර්ම ගෞරවයේ පීඩාගෙන රූප ධර්ම විසින් පින්දීමේ ක්‍රියාවට පිටියවලන්නේ යොදවන හිත නාම ධර්ම යදවීමේ දක්ෂ වෙනකොට වෙනකොට පහ වෙනකොට වෙන විදිහට කියනවා රූප ධර්ම අවබෝධ වෙනකොට වෙනකොට ක්‍රමයෙන් නාම ධර්ම අවබෝධ සිද්ධ වෙනවා. ඒ නිසා කිඳීම හැකලීම විසේ අර කියන විදිහට දක්ෂව අඛණ්ඩව අප්‍රතිහතව දිගට භාවනා කරන යනකොට මේ කිඳීමේ යත්තා වූ ප්‍රකටම ධාතුව වෙන වායු පොත්හබ ධාතුව දුහුත්ම ගැනීමේ වායෝ ධාතුව නිසා වෙන ක්‍රියාවලියට හිත යනකොට යනකොට ඒක හාත්පසින් දැක ගනිමි කියන අදහසෙන් කිඳීමේදී මේක හැප්පෙන හැටි, තද වෙන හැටි, පිම්බෙන හැටි ආම සැලකිල්ලෙන් බලන ඉන්නකොට ඒ තුල ඇතාව අනිකෝ ධාතු ක්‍රියාකාරීත්වය වැටෙන්න පටන් ගන්නවා. තේජෝ ධාතුව, පඨවි ධාතුව, ආපෝ ධාතුව වශයෙන්. මේ විදිහට වායෝ ධාතුවේ වැඩපිළිවෙලින් හිත නැංවීමෙන් පුරුදු කරගන්න යෝගාවචරය මේ වායෝ ධාතුවේ වැඩපිළිවෙල සම්පූර්ණ වෙනවා සමගම අනිකුත් මහා භූත ධර්මයේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව ආදී කොට ඇත්තව සතර මහා භූතයන් විසීම හිත පැතිරෙන්න ගන්න. වැඩෙන්න ගන්න. මේ වැඩිම සම්පූර්ණ වෙනකොට නාම ධාතු ධ්‍යාවෙත නාම ධර්ම ධ්‍යාවෙත හිත ඉබේම ස්වභාවයෙන්ම පැතිරෙනවා. එතකොට මේ අරමුණ දැනගන්නා හිත දැනගැනීමේ විඥානයේ නාම ධර්මයේය අරමුණ සමග හැපෙනකම අරමුණ සමග ආද වෙනකම ස්පර්ශය කියනවා පස්සේ මේ අරමුණේ ප්‍රිය භාව, අප්‍රිය භාව දැනගන්නා ස්වરૂපේ වේදනාවය මේ අරමුණ හඳුනා ගන්නා ස්වરૂපයේ සංඥාවය ආදී කොට ඇත්තා වූ ධර්මයේ ක්‍රමානුකූලව ඇති වෙනවා. ඒ කොහොමද? තම නාම ධර්ම දැන ගැනීම නාම ධර්ම වල ඇත්තා වූ පෞද්ගලික ලක්ෂණ විශේෂයෙන් හදාරීම කරගෙන යනකොට ඉබේම සමාවෙන්න රූප ධර්ම වල ඇත්තා වූ පෞද්ගලික ලක්ෂණ පිළිබඳව විශේෂ අවධානය යොමු කරගෙන යනකොට නාම ධර්ම වල අවබෝධයේ ඉදීම සිද්ධ වෙනවා මේ විදිහට අවබෝධ වීම විපස්සනාවයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ සම්මා දිට්ඨියයි මේ නිසා විපස්සනා සම්මා දිට්ඨිය වැඩි වීම සිද්ධ වෙනවා අර කිව්වේ මුලින් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ නැත්නම් මේ දේට අවශ්‍ය කරන ආසන්නම කාරණේ වෙන්නේ සමාධිය. ඒ නිසා යෝගාවචරය අරමුණක් හිතක් යාවෙච්ච සෑම වෙලාවකදීම හිතේ වික්ෂිප්ත භාව කල්පනා කරන ස්වરૂප ඒකදෝ මේකදෝ කියන සැක සම්පූර්ණයෙන්ම දුරු කරලා මේ අරමුණක් හිතක් යාවීමම ලොකු ජයග්‍රහණයක් ලොකු ලාභයක් මේ අවස්ථාවේදී අරමුණේ සෑම පෞද්ගලික ලක්ෂණ දැක ගනිමි කියන ආකාරයේ නැවත නැවත හිත යොදවනකොට අර සමාධිය ක්ෂණ ක්ෂණ වශයෙන් තහවුරු වෙනවා එක ක්ෂණයක ඉපදුනා වූ සමාධිය ඊගාව ක්ෂණයට ගෙන යෑමේ යෝගාවචරය දක්වනවා. යම් අවස්ථාවක යෝගාවචරය එක ක්ෂණයක වෙන විදිහට කියනවා නම් පින්දීමේ මුලදී ඇති කරගත්තා වූ සමාධිය පින්දීම පිටිගෙමින් පවතින මැද දක්වාම ගෙනියන්න පුළුවන් නම් ඒ සමාධියේ ගැම්මක් ඇති වෙනවා. ඒක අග දක්වාම ගෙනියන්න පුළුවන් නම් මේ ගැම්ම ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනවා ජවයක් බවට පත් වෙනවා. මේ විදිහට සමාධිය ඉන්දිය ධර්මයක් බල ධර්මයක් විදිහට ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. මේ විදිහට සම්‍යක් දෘෂ්ටියට ප්‍රධාන වශයෙන්ම පාදක වෙන සමාධිය දිගට පවතින තරම් සමාධියට හේතු ධර්මයේ වෙන සතිය දිගට තියෙනවා. අරමුණ විසේ මුලා නොවන ස්වરૂපය. ඉන්දින අවස්ථාවේදී වෙන දේවල් කල්පනා නොකරන බව. ඉන්දීමේ හිඳින අවස්ථාවේදී හැකිලිම ගැන කල්පනා නොකරන බව, අපේක්ෂා නොකරන බව. වර්තමානයේ ප්‍රත්‍යක්ෂ එක්පනාටික කියන දින්දීම නම් පින්දීමේම හිත පවතින තාකල් අපිට කියන්න පුළුවන් සතිය අඛණ්ඩව පවතිනවා. අන්නේ සතිය දිගට ගවතුනොත් තමයි සමාධිය පහළ වෙන්නේ. සමාධිය පහළ වුණොත් තමයි සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන්නේ. මේ විදිහට එකිනෙකට හේතු ධර්ම යෝගාවචරය දන්නවනේ අහලා තියෙනවනේ යම් වෙලාවක හිත අරමුණෙන් ලුහුතගිය වෙලාවක පැනලා ගිය වෙලාවක හිතත් අරමුණක් අතර සැකයක් පහළ වෙච්ච වෙලාවක මම මේ වෙලාවේ කුමක් කළ යුතුද කියලා සැකයක් පහළ වෙන වෙලාවේදී අදුම තරමින් දැනගන්නවා දැන් මගේ සතිය බිඳිලා මේ බිඳිච්ච සතිය තුල කවදාකවත් සමාධිය පහළ වෙන්නේ නැහැ. එවැනි සමාධිය තුල කවදාකවත් සම්‍යක් දෘෂ්ටියක්. මේ තින් වෙන අවස්ථාවේදී තින් වීම හරි හැටියට දැක ගන්න. ඉන්දිය කියන්නේ මේකයි කියලා ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න ඥානයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය වාහන නැවතත් සතිය පිහිටවා ගන්නට මේ ඥානයේ අදුම තරමින් ලැබෙන මේ සුතමේ ඥානය හේතු වෙනවා. මේ විදිහට සතිය පිහිටීමට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන්නේ අද මුලින් කියපු ශක්ති දෙක. එකක් තමයි අරමුණට හරියට එල්ල කිරීම දෙවෙනි එක තමයි ඒක නැවත නැවතත් නැවත නැවතත් වීර්යයෙන් කිරීම. ඒ අනුව බලනකොට අපිට වැටහෙනවා මේ සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන්න නම් ඒකට හේතු වෙන ධර්ම ඒකට හේතු වෙන ධර්ම ඒකට හේතු වෙන ධර්ම වාතේ ධර්ම රාශිය එකිනෙකට එකිනෙකට උර දෙමින් තමයි මේ සංයම් දෘෂ්ටිය කියන උත්කෘෂ්ඨ අවස්ථාවට මේ නිසා යම් අවස්ථාවක යෝගාවචරයාගේ හිතේ සංයම් දෘෂ්ටිය පහළ වෙනවා නම් එතන මේ සංයම් දෘෂ්ටියට හේතු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ වෙන්නා වූ සම්මා දිට්ඨි සම්මා සමාධි ස්කන්ධය සම්මා සමාධිය සම්පූර්ණ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධි ස්කන්ධය නැත්නම් සමාධි ස්කන්ධයට අඩංගු කරනවා සම්මා සමාධි, සම්මා සති, සම්මා විරිය. විරිය සති සමාධි කියන මේ තුන. ඒ නිසා යම් වෙලාවක සම්මා දිට්ඨිය පහළ වෙනවා නම් මේ කියන සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙනවා. මේ විදිහට සම්පූර්ණ වීමෙන් සම්මා දිට්ඨිය පහළ වෙනවා නම් ඍජු වෙනවා නම් මේ සම්මා දිට්ඨිය නිසා වඩ වඩා යෝගාවචරයට අරමුණෙත්ම හිත නැංවීම තමන් මෙතුවා කරගෙන ගිය වැඩපිළිවෙල වඩාත් නිර්වද්‍ය විදියට තමන්ගේම අවබෝධයක් සහිතව ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ සම්මා සංකප්පයට ලොකු ආලෝකයක් ලැබෙනවා. මේ විදිහට සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක එකතු වෙච්චාම පොත්පත්වල එකට කියනවා සංඥා ස්කන්ධය කියලා. වෙන විදියකට යෝගාවචරයට හිත උනන්දු වෙන විදියකට මතක් කරනවා නම් යම්ම වෙලාවක යෝගාවචරයාගේ හිත මන අස්පනා පිට දැනෙත ස්වභාවයෙන්ම පහළ වෙන අරමුණට යොමු වී තියෙන මොහොතක් කියලා කියන්නේ මේ කියන එල්ලේ හරිය වෙනවා. ඒ වාගේම ඒ එල්ලය ගැනීමට මිතුආකල් කළා වූ යම් උත්සාහයක් තිබුණා නම් ව්‍යායාමයක් තිබුණා නම් ඒ ව්‍යායාමය සාර්ථක වෙච්ච වෙනවා. යෝගාවචරයේ සතිය පිහිටිය වෙනවා. යෝගාවචරයේ සමාධිය සහවුරු වෙන වෙලාව. යෝගාවචරයේ සම්මා දිට්ඨියට හේතු සම්පූර්ණ වෙච්ච වෙනවා. ඒ කියන්නේ එක නිවැරදි මෙනෙහි කිරීමක් කින් මෙන්න මේ විදිහේ ඵල පහක් ලබා ගන්න පුළුවන්. සම්මා සමාධි ස්කන්ධයත් ප්‍රඥා ස්කන්ධයත් සම්පූර්ණයි. මේ දේ එක නිවැරදි එල්ල කිරීමකින් සම්මා සති සම්මා විරිය සම්මා සති සම්මා සමාධි කියන මේ තුනත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ දෙකත් සම්පූර්ණ වෙනවා කියන එක අත්දක ගන්නට පැය ගණන්වත් භාවනා කරන්න ඕනේ. හරියට කාරණාව දැන අරගෙන එක පැයක් දෙකක් භාවනා කරනකොට මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මේ නිසායි ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේකට තියෙන එකම එක ක්‍රමයක්. ඒ කායනයි මේ ක්‍රමය. මේ කාරණු හරියට දැනගෙන අරමුණට හිත නැංවන්න පුළුවන් නම් බින්දීම ඇති වෙන අවස්ථාවේදී හරියට බින්දීමට හිත නැංවන්න පුළුවන් නම් ඒ නැංවීමේ ආනිසංස ඒ ක්ෂණයේදීම ලැබෙන නිසා සත්තාන විසුද්ධියා කියන පළවෙනි ආනිසංසය එතනදීම යෝගාවචරයට ලැබෙනවා. අරමුණයි හිතයි පමණයි. මේ අතරමැද සැක නැහැ. එයාට මම කොහක් කළ යුතුද ඒකදෝ මේකදෝ කිය කලකොල භාවයෙන් නැහැ. මේ අරමුණ මට වේවා මේ අරමුණ මට නොවේවා කියන වේවා නොවේවා අදහස් නැහැ. මේ නිසා හිත පිළිසිදුයි. නීවර ධර්ම වලට හිත කෙලසන ධර්ම වලට ඉඩ නොලැබියනවා. ඒ මොකද මේ අපි අතරමැදදී මේ මතක් කරගත්ත සම්මා වීර්ය සම්මා සති සම්මා සමාධි කියන මේ එක එක ධර්මතාවයෝ එක එක ආකාරයෙන් අපේ හිතට ආරක්ෂාව සැලසෙනවා මේ නිසා යම් වෙලාවක මේ සම්මා සති සම්මා වීර්ය සම්මා සති සම්මා සමාධි කියන ධර්ම ක්‍රියාත්මක වෙනවනම් මේ ක්ෂණයේදීම යෝගාවචරයට මේ ධර්මතාවල ඇති ආනිසංස පහසුවක් සුවයක් ප්‍රභාස්වරයක් පැහැදිලිකමක් විදිහට වැටෙනවා අහලා තියෙන ඇත්තෝ පොත්පත් කියවන ඇත්තෝ දන්නවා යන්න වේලාවක වීර්ය හරි හැටියට ක්‍රියාත්මක වෙනවනම් නූපන් අකුසල ධර්මයි නූපන ආකාරයට මතු නොවන ආකාරයටම ආරක්ෂාවක් සැලසලා දෙනවා වීර්ය. උපන්නා වූ යම් අකුසල ධර්මයක් හිතේ පවතිනවා නම් එළවාදමන ගතියක් තියෙනවා මේ වීර්ය. පැවතී කියන යම් කුසල ධර්මයක් තියෙනවා ඒක ආරක්ෂා කරනවා යම්ම කුසල ධර්ම තව ඇති කර ගන්න ඕන ඇති කිරීමට මේ වීර්ය පහළ වෙනවා. මේ යෝගාවචරය භාවනා කරන වෙලාවේදී නැවත නැවතත් අරමුණට හිත නැංවීමේ කියන මේ වීර්ය চৈতසිකේ මේ ಗುಣ හතර තියෙනවා. වෙන විදිහට කියනවා නම් නීවර ධර්ම දුරු කර දීමේ ආරක්ෂාවක් වලකන ගතියක් කෙලස් වලට එන්ට නොදී ආරක්ෂා කරන ගතියක් මේ වීර්යය පවතී. මේ විදිහට වීර්යය හිත සැලසලි වෙන් කර දුන්නට පස්සේ සතිය පිරිසුදු කර දුන්නා වූ සිත ආරක්ෂා කරනවා යම් විදියකට වීර්යයෙන් වීර්යයේ දැල කපාගෙන කෙලෙස් වින්ගන්න හැදුවොත් සතිය ඇතුළට වෙලා ඉඳගෙන ඒ ඇතුළට එනා වූ කෙලෙස් ප්‍රහාණය කරන ගතියක් තියෙනවා ආරක්ෂපච්චපට්ඨාන ආරිය දුන්නදී ආරක්ෂා කරලා දෙනවා සතිය ඊට පස්සේ මේ විදිහට කෙලස් සහ චිත්ත දෙක වීර්යනොත් සතියමොත් ඈඩ් කර දුන්නාට පස්සේ සමාධිය ඒ හිත එහෙමේ විකී යා නොදී පිදු කරන ගතියක් ගොනු කරන ගතියක් එකලස් කරන ගතියකට ඇවිල්ලා මෙන්න මේ එකලස තුළ තමයි හිත ගොනු වෙලා පිදු වෙලා එකලස් වෙලා අරමුණට නැගෙන්නේ අන්න එතකොට අරමුණේ ඇත්ත ඇති හැටියෙන් දැකීමට පුළුවන්කම සමාධිත්‍ය කියලා කියනවා මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න වෙන්න යෝගාවචරයටම වැටෙනවා මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න නම් නීවරණ බාධා හිතේ තියෙන්න බෑ හිත විසිරී තියෙන්න බෑ නොවිසිරුණු හිත නමුත් වෙන අරමුණක නැංගී තියෙන්න බෑ එහෙමනම් හරියට එකලස තියෙනවා හරියට එල්ලේ තියෙනවා යොමුව තියෙනවා මේ නිසා සම්මාදිට්ඨිය පහළ වෙන්න පහළ වෙන්න සම්මා සංකප්පේ කියන අරමුණට හිත නැංගීමේ සූර භාවයේ එකිනෙක උදව් කරනවා. මේ නිසා යන්ම මොහතක යෝගාවචරයාගේ අරමුණට එල්ල කිරීමේ සූර භාවයේ පවතිනවා නම් ඒ පවතින තාක්කල් යෝගාවචරයට මේ කියන ආනිසංස පහම ලැබෙනවා. එන විදිහට කියනවා නම් භාවනා කළොත් ප්‍රතිඵල තියෙනවාමයි. මේ ප්‍රතිඵලය කියන්නේ මොකද්ද? යෝගාවචරයක්. ඒ සංතාණය භාවනා කරන හිත විසුද්ධියටපත් වෙනවා. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කියන ප්‍රධාන කෙලෙස් මුල්. එහෙම නැත්නම් කාමච්ඡන්ද නීවරණ ආදී ප්‍රධාන නීවර ධර්ම දුරු වෙලා හිතේ සැහැල්ලුවක්. හිතේ පීතුරුකමක්. පහසුවක් යෝගාවසරට මේ විදිහේ ආනිසංශ මේ මෙනෙහි කිරීමක් පාස ලැබුණා. ඉතාලම උත්තරනේ අභියෝගයක් ඉතිරෙන්නේ. කොහොමද මේ පිරිසිදු හිත ඊගාව ක්ෂණයට ගෙනියන්නේ කොහොමද? ඊගාව ක්ෂණය දක්වා පවත්වන්නේ කොහොමද කියලා. මේක තමයි යෝගාවචරයට ලැබෙන අභියෝගය. මේ මුල් කොටස අරමුණට හිත නැංවීමත් ඒ නැංවීමේ ආනිසංස විස්තර කර දීමත් යෝගාවචරයත් කර්මස්ථානාචාර්යවරයත් කියන මේ දෙපාර්ශ්වයට වගකීමක් වෙනවා. ඒ මොකද යෝගාවචරණයක හේතු ගැනීමද මේකයි එකම ක්‍රමය කියලා වැටහෙන්න ඕන. මේ වැටෙන්නේ ඉස්සල යෝගාචර මේ කර්ම කාරණා දන්නේ නැහැ. අත්දකින්නේ ශ්‍රද්ධාවක් නැහැ. ඒ නිසා ආචාර්ය ප්‍රචාර්ය પરම්පරාවලින් තම තමන්ගේ අත්දැකීම් ඍජු කරගෙන මේ බුදුරජාණන් වහන්සේ එදා බොමෙදමලදී සාක්ෂාත් කරගන්න දෙන මේ කාරණාව මේ පිවිතුරු ධර්මයේ මේ අගනකට වැටුණාය හොඳට තේරුම් ගත්තයි දිරවා ගත්තයි කියන තැනට යන කම්මේ කර්මස්ථානාචාරවලක වගකීම නිලවර වෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ ඊයේ කාරණාව වෙන විදිහට කියනවා අරමුණට හරියට හිත නැංවීම. ඒ නැංවීම තුළින් මේ සම්මා විද්‍ය සම්මා සති සම්මා සමාධි කියන සමාධි ස්කන්ධය සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා ස්කන්ධය වැඩෙනවා කරලා බැලුවොත් හරියනවා කියන එක හේතු කරලා දුන්නාට පස්සේ ඒක දිගට පැවැත්වීමේ පැවැත්වීමේදී යෝගාවචරයට ලැබෙන වගකීම වැඩි වෙනවා. ඒ මොකද අපි උදාහරණයක් විදිහට කියනවා නම් ඉන්දීමට හැකිලීමට හිත යොදාන ඉන්නවා. ඒ කියන්නේ මූල කර්මස්ථානයේ හිත ධාන ඉන්නවා. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ හිත ධාන ඉන්නවා. එහෙම හිත ධාන ඉන්නකොට අතුරු අතුරු අන්තරාවක් විදිහට බාධාවක් විදිහට කරදරයක් විදිහට සාධ්‍යයක් ඇහෙනවා. වේදනාවක් මතුවෙනවා. එහෙම නැත්නම් අමතර හිතවිල්ලක් නැගිනවා. මේ හිතවිල්ල නැගුණු පළියෙම තමනින්ම නුපුහුණු හිත, නොදියුණු හිත, අර තිබුණු වීරියය අතහරිනවා. සතිය බිඳෙනවා. සමාධිය විසිරියනවා. සම්‍යක් දෘෂ්ටිය වෙනුවට මතුවෙන ආරමුණු විශේෂයි එක්ක තරහ පහළ වෙනවා එක්ක නැත්නම් ආසාව පහළ වෙනවා. මේ නිසා අරමුණට හිත නැංවීම ජවාදික නැති වෙනවා. මොකද එක්ක අරමුණ ඊටාම තැදි ආසාවකින් ඕනෑ කරන ගතිය නිසා හිත කලබල වෙනවා. එහෙම නැත්නම් අරමුණ නොවේවා නොදකින් කියන අදහස නිසා අරමුණට හිත නංව ගන්න බැහැ. මේ නිසා යෝගාවචරය අපුහුණු නැතිනම් ඉවසීම අඩු නම් සූර නැතිනම් වෙන අරමුණකින් හෙළවිච්ච පමණින් වෙන බාධාවක් පැමිණිච්ච පමණින් අර මෙතු ආකල් රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් එන විදිහට කියනවා ආසාවකින් ගැටීමකින් ඇත්ත ඇතිදී නොදැනීමකින් තොරව පැවතුන හිත වහාම කෙලෙසන වහාම රාගය පහළ වෙන්න පුළුවන් අරමුණු ප්‍රිය අරමුණක් නක් වහාම ද්වේෂය පහළ වෙන්න පුළුවන් අරමුණ අප්‍රිය අරමුණක්. මේ දෙකෙන්ම කරන්නේ අරමුණ හඳුනා ගන්න තියෙන අවස්ථාවට. මේ නිසා හිත කෙලෙසෙනවා. මේ නිසා යෝග අවතරය භාවනාවේදී මේ කාරණා කාරණා හොඳ හැටි තේරුම් අරගෙන ඒක දිගට පැවැත්වීමේදී විශාල ඉවසීමක් කියනවා. වෙන විදිහකට කියනවා නම් මේ Taman නිවැරදිව එල්ල කරලා දිගට හිත පැවැත්වියොත් මේ විදිහේ ආනිසංස ලබා ගන්න පුළුවන් කියන එක පිළිබඳ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. ඊව ශ්‍රද්ධාවක් තියෙනවා නම් යෝගාවචරය බාහිර අරමුණක් පැමිණුණත් තමන්ගේ මූල කර්මස්ථානයේ හිත තියාගෙන භාවනා කරන්න උත්සාහ කරනවා යම් විදියකට මූල කර්මස්ථානයේ ඉක්මවගෙන වෙන විදිහට කියනවා නම් පින්වීම හැකිලිම නොදැනෙන මට්ටමටම තද වේගයෙන් අර සද්දේ මත වෙනවා නැත්නම් තද වේගයෙන් වේදනාව මත වෙනවා එනත හිත පිට යනවා එහෙමනම් යෝගාවචරය හිත කලබල කරගන්න වෙනුවට මම මේ වෙලාවේ මොකක් කළ යුතුද කියලා කල්පනා කරන වෙනුවට මේ ප්‍රකටව පැමිණිච්ච අරමුණට මෙතෙක් වෙලා පින්වීමට හිත යොදාන හිතියා වාගේම වේදනාව නම් වේදනාවට හිත යොදනවා. සද්දේ නම් සද්දේට හිත යොදනවා. හිතවිල්ලක් නම් හිතවිල්ලට හිත යොදනවා. නමුත් මේ විදිහට අරමුණ විනාශ වන ගමන්ම ඒ අරමුණට හිතේදී මේ අපේ දක්ෂතාවය නැති නිසා මෙනෙහි කිරීමේ ක්‍රියාවලිය මෙතනදී ඉතාමත්ම සමීප පාවිච්චි කරනවා. මෙතු ආකල්පයෙන් දීම හැකිලිම ආස්වාද ප්‍රසආතේ මෙනෙහි කරමින් හිටපු යෝගාවචරය උදාහරණයක් විදිහට වේදනාව මතුණා නම් තද උණුසුමක් මතුණා නම් ඒ උණුසුමෙතම නැත්තම් වේදනාවෙතම හිත තියාගෙන වේදනාව වේදනාව වශයෙන් නැත්තම් උණුසුම උණුසුම වශයෙන් මෙනෙහි කරනකොට යෝගාචරයේ හිතේ කලකොලයක් මතුවෙන්නේ නැහැ මං කුමක් කළ යුතුද මේ ක්‍රමේ හරියද වැරදිද මොනවාක්වත් නැහැ වහාම හිතේ මෙතුආකල් බින්දීම හැකලෙ මෙනෙහි කරමින් හිත හිත හිත කෙලින්ම ඊගාවාරමුණට යොදවනකොට හිත එහි කලින් අර බින්දීමේ හැකලීකේ තිබුණ සතිය එතෙන්ට එහෙමම ගමන් කලින් බින්දීමේ හැකලීමේදී යම් සමාධියක් තිබුණා ඒ සමාධිය සැකේකින් උද්දච්ච කුක්කුච්චකින් නොසැලී කෙලින්ම දෙවෙනි ආරමුණට යනවා. වීර්යය දිගටම ගමන් කරන නිසා යම් ප්‍රමාණයකට පින්වීමේ හැකිලීමේ පෞද්ගලික ලක්ෂණ දක්වමින් හිටියන ඒ විදිහටම දැන් වේදනාවේ පෞද්ගලික ලක්ෂණ දැක්කේ. වේදනාව කොයි විදිහට අපිට කපන ස්වරූපයකට වැටෙනවද? අම්බරනවා වගේ වැටෙනවද? විදිනවා වගේ වැටෙනවද? තලනවා වගේ වැටෙනවද? මේ විදිහට වේදනාවේ පෞද්ගලික ලක්ෂණ දක්වනවා. උණුසුම කියනවා නම් ඒ උණුසුමෙන් තමයි 1000 පීඩාව ඇති කරන ස්වරූපේ හරියටම එහිම හිත තියාගෙන ඒ පිළිබඳ තරහක් හෝ කැමැත්තක් හෝ පහළ නොකරගෙන කරගෙන යනකොට අර තිබුණු ධර්මයේ ඉන්ද්‍රිය ධර්ම ඒ ආකාරයෙන්ම නොසැලී මේ මට්ටමට යනවා. මේකට අපි කියනවා භාවනා හිතේ පැවැත්ම කියලා. මේ දෙක තමයි යෝගාවචරයේ ජීවම තියෙන්නේ. හරියට අරමුණට හිත නැංවීම, ඊ අරමුණු වහවහ වෙනස් වෙද්දී ඒ ඉන්ද්‍රිය ධර්ම නොසැලී නොබිඳී ඒ අරමුණෙන් අරමුණට පවත්වාගෙන යනවා. මේ නිසා යෝගාවචර ජීවිතය ඉතාමත්ම විචිත්‍රයි. ඉතාමත්ම අභියෝගජනකයි. මේ විදිහට අරමුණෙන් අරමුණට නංවමින් වෙහෙස නොබල අරමුණු අනන්ත විශ්වම විවිධ ස්වરૂප දක්වද්දී යෝගාවචරය පසු නොබ ධිකයට පවත්වනවන ඒ පැවැත්ම තුළ වීරිය සති සමාධි කියන සමාධි ඉන්දිය ධර්ම වැඩෙනවා එතකොට සම්‍යක් දෘෂ්ටියට ඉඩ ලැබෙනවා එතකොට සම්මා සංකප්පය හරියට අරමුණෙන් නැංවීම සූර වෙනවා මේ විදිහට කරනවා නම් විපස්සනා වැඩ කරනවා නම් අරමුණේ පෞද්ගලික ලක්ෂණ අර විදිහට දැකගෙන රූප ධර්ම මුල් කරගෙන නාම ධර්ම දෙවෙනි කරගෙන පෞද්ගලික ලක්ෂණ දකිනවා නම් ඒකාන්තයේ මේ හිත පෞද්ගලික ලක්ෂණයන්ගේ සම්පූර්ණ වීමත් සමගම ප්‍රඥාප්ති ධර්ම විනිවිදගෙන බිඳගෙන සන්තති ධාවත නැත්නම් මේ අරමුණු සෑම දෙයකම ඇත්තා වූ පොදු ලක්ෂණ ධාත හිත නැමෙනවා. ඒ මොකද එක වේදනාවක් අරමුණක් වශයෙන් ඉදිරිපත් වෙච්ච ලාට හරියට වේදනාවෙත්ම හිත යොදාගෙන භාවනා කරනකොට මේ වේදනාව ඇතුළේ වැඩපිළිවෙල රාශියක් දකින්න පුළුවන් නම් තද වෙන ස්වરૂප තියෙනවා ඇඹරෙන ස්වરૂප තියෙනවා මිරිකන ස්වરૂප තියෙනවා ගැස්සෙන ස්වરૂප තියෙනවා කුණුසුම් භාව තියෙනවා සීතල භාව තියෙනවා වැగిරෙන කන් තියෙනවා තද කරන පිදු කරන ගති තියෙනවා හොලවන චලනය කරන ගති තියෙනවා මේ සෑම දෙයක්ම තමයි මේ ඇල්ලා ගැනීම තමයි නියම විපස්සනාව කියලා ඒ හිත යොදවනවනේ එක වේදනාව ඇතුළත වැඩ කටයුතු රාශියක් ගන්නවා. මේ සෑම කටයුත්තක්ම වහා ඇතිදී වහා නැති වියන. වෙන විදිහට කියනවනම් එක තැනක තිබුණු වේදනාවක් තව තැනකට ගිහිල්ලා නැති වෙන්නේ නැහැ. මතුවෙච්ච තැනදීම ඒ ක්ෂණයෙහිම බිඳිනවා. එක මොහොතක තිබුණු වේදනාවක් ඊගා මොහොතට යෑමක් නැහැ. ඒ මොහොතේදීම බිඳිනවා. මේ විදිහට මේ ක්ෂණ භංගුර භාවයේ දකින්නකොට යෝගාවචරයට මේ වේදනාව මාව පෙළයිද මේ කොර වෙයිද ලෙඩ වෙයිද හැදිලා යයිද ආදී කොටත් ආ වූ පරණ මාගේ මමය මටය කියලා තිබුණ හැඟීම ක්‍රමක්‍රමයෙන් දෙදරලා ගිහිලා වේදනාවේ ස්වરૂපම දකින්නයි කියලා කියන්නේ මේ කුංචි කුංචි සෑම වේදනා අංශුවක්ම එක ලක්ෂණයක් හැම එකෙන් පවතිනවා. උණුසුම්නා සිසිලයි. චලනයක් වුණත් පෙරපීමක් වුණත් ඇඹරීමක් වුණත් තද වෙනවා. මොකද්ද? වහා ඇතිවි වහා නැති. පිම්බීම දිහා බැලුවොත් මේ පිම්බීමේ මුල මැද අග සෑම දෙයකම මේ වහා ඇතිවි වහා නැති යන බව දකිනවා. අරමුණ විස්තර වැඩි කරන්න වැඩි කරන්න අරමුණ කොටස් කර දැක ගැනීමේ සූර වෙන්ත වෙන්තේ මේ ඇතිවීම නැතිවීම දෙකේ භාවය ප්‍රකට වෙන්න ගන්නවා. මෙන්න මේ විදිහට විපස්සනාව පෞද්ගලික ලක්ෂණ වලින් පච්චත්ත ලක්ෂණ වලින් සංතති ලක්ෂණයට නැති. වහා ඇති වී නැති වී යන වැඩ પરම්පරාවක් හැර මේ මමෙක්ය දකුණු පැත්තය විස්ත්‍රී භාවයක් වම් පැත්තය උඩය යටය ආදී කොට තිබුණා වූ අර සම්මුති ක්‍රමක්‍රමයෙන් හැලෙන්න පටන් ගන්නවා. කිසිද කාරණාවක් තමයි Tamange ශරීර ස්වરૂපේ නැතුව යන. වේදනාව තියෙනවා. නමුත් මේක දකුණු පැත්තේ තියෙන වම් පැත්තේ තියෙන. මේ වේදනාව වමේ සිට දකුණට ගමන් කරනවා දකුණේ සිට වමට ගමන් කරනවාද? ඒ කිසිම දෙයක් නැතුව අවසානයේ හුදු වේදනාවක් මෙනෙහි කරන හිතක් පමණක් දකිනකොට මේ වේදනාව ඇතුළේ ආව සෑම සියලු කුංචි වේදනා අංශු දිදි දිදි යනවා දකිනකොට වේදනාවේ තිබුණ හැඩේ වේදනාවේ තිබුණ සංධාන ඇතිවෙනවා. මේ විදිහට විපස්සනාව වශයෙන් පොදු ලක්ෂණ වලට හිත නැමෙනකොට නැමෙනකොට මේ අනිත්‍ය භාවය වේදනාවක සුඛ වේදනාවක වේවා දුක් වේදනාවක වේවා පිටිවිල්ලක වේවා සද්දේක වේවා ඉන්දීමේ වේවා හැකිලීමේ වේවා තමයි සක්මන් කරන වෙලාවදී එසවීමේදී යැවීමේදී තැබීමේදී හෝ වේවා එදිනදා වැඩ කරන වෙලාවේදී අඳුම් බැලඳුම් පියුරු පිළිකර සෝදා ගන්න වෙලාව දැන් පාදු කරන වෙලාව දොරවල් අරින වාහන වෙලාව ආහාර දාන වළඳන වෙලාව ගමන් කරන වෙලාව ආදී සෑම වෙලාවකම අන්න අර විදියට එල්ල කරලා අරමුණ දැක ගන්න පුළුවන් නම් එල්ලේ යම් තාක් සාර්ථකද ඒ තාක් අරමුණ කොටස් කොට දැක ගන්න පුළුවන්. මේ පුංචි පුංචි කොටසක් වශයෙන් හිත පවත්නකොට එහි බිඳී යන ස්වරූපේ දැක ගන්න පුළුවන් නම් නියතා වූ පෙළෙන ස්වරූපය. මේ කිසිම අරමුණක්වත් මිත්‍රයෙක් නෙවෙයි. සබා ගන්න දෙයක් නෙවෙයි. රැක ගන්න දෙයක් නෙවෙයි. මේ සෑම දෙයක්ම එන්නේ පෙළන්නම. දුක දෙන්නමයි. යමක් මේ විදිහට වහවහ ඇති වී නැති පවතිනවා නම් කවමදාකවත් ඒක මමයේ මාගේ කියලා අරගෙන සුරකලා තියාගන්න ලං කරගන්න හිත පහළ වෙන්නේ නැහැ. තණ්හා පහළ කරන්නේ නැහැ. දිත්‍ති පහළ කරන්නේ මේ වේදනාව මමය, මේ වේදනාව මගේය, මේ වේදනාව මටය, මම වේදනාවේ මේ සම්බන්ධතාවය දුර වෙන්න පටන් ගන්නවා. අන්නේ විදිහට අරමුණේ පෞද්ගලික ලක්ෂණ ඉක්මවමින් පොදු ලක්ෂණ දිහාට හිත නැමෙනකොට යෝගාවචරයාගේ සම්මුති ධර්ම විඳගෙන පරමාර්ථ ධර්ම දිහාට හිත නැමෙනකොට යෝගාවචරය තුළ මේ කියන වෙනස්කම් සිදු වෙනකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ ප්‍රථම සත්‍ය විහාවෙත හිත චතුරාර්ය සත්‍ය පෙළගස්සනකොට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතාමත් ප්‍රායෝගික ඉතාමත් ක්‍රමික ක්‍රමයකටයි ගොඩනගලා තියෙන්නේ. ප්‍රථමයෙන්ම වැටෙන්නේ දුක්ඛ සත්‍යය. මේ දුක්ඛ සත්‍යය වටහා ගන්න නම් පරිඤ්ඤයයන් කියන අභ්‍යාසය බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. මතුවෙන අරමුණ හාත්පසින් දැකගත යුතුයි. මේ ඇහෙන් බලන බැලීමක් ගැන කතා කරනවා නෙවෙයි. මෙතනදී අදහස් කරන්නේ තමන්ගේ විපස්සනා ඥානයේ මනසින් දැක ගැනීමක් මතුවෙන අරමුණේදී අරමුණේ යත්තා වූ පොදු ලක්ෂණ මෙවයි පෞද්ගලික ලක්ෂණ මෙවයි මේ දෙකෙන් පෞද්ගලික ලක්ෂණ දැකගත්තොත් පමණයි පොදු ලක්ෂණ දැක ගන්න පුළුවන්. කාමදාකවත් යෝගාචරය කොච්චර අහලා තිබුණත් අනිත්‍යං දුක්ඛං අනාත්තං අනිත්‍යං දුක්ඛං අනාත්තං අනිත්‍යං දුක්ඛං අනාත්තං කොච්චර මේ පොත පාඩම් කරලා තිබුණත් කොච්චර ගුරුවරුන්ගෙන් අහලා තිබුණත් කොච්චර දෙමව්පියන්ගෙන් අහලා තිබුණත් කොච්චර Taman ඒක විශ්වාස කරත් ඒක කිසිසේත්ම කිඳා බහින්නේ නැහැ. Tamanට අභ්‍යන්තරගත වෙන්නේ නැහැ. ඒ මොකද ඊවා නිකන් පිටින් ඇතුළත් කරපු දෙයක් විතරයි. පිටින් තවරපු දෙයක් විතරයි. යම් අවස්ථාවක යෝගාචරය අරමුණේ අරමුණක වහවහ වෙනස් වෙන විවිධ විෂම භාවයෙන් මතුවෙන පෞද්ගලික ලක්ෂණ දැක්කම පච්චත්ත ලක්ෂණය දැක්කම අරමුණට ආවේනික ලක්ෂණ දැක්කම ස්වභාවික ලක්ෂණ දැක්කම අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉදී වැටෙනවා. කවදාකවත් විපස්සනාව අනිත්‍ය දුක්ඛ අනාත්මෙන් පටන් අරගෙන කරන්න. කරන්න තියෙන ක්‍රමේ නම් ඉස්සර වෙලා අරමුණක නාම රූප ධර්ම දෙක වෙන් කරගන්න පුළුවන්. එිනොත් රූප ධර්ම කොටස් කරලා විවිධ කරලා බලනකොට ඒ රූප ධර්ම වල ඇත්තා වූ පෞද්ගලික ලක්ෂණ එකිනෙක වෙහස නොබලා අවසානයේ දක්වා මම දැකගන්නේ දැකගන්න පුළුවන් කියලා බලනකොට බලනකොට දකින්න දකින්න හමු වෙන හමු වෙන සෑම අරමුණකම පෞද්ගලික ලක්ෂණ වලකේ විශේෂ යෝගාවචර යන්තා සූරද ඒ තාග්ගට යෝගාවචරයට එහියතා වූ වහා වෙනස් වෙන ස්වරූපයේ දුක්ඛ ස්වරූපය වෙන විදිහකට කියනවා නම් යෝගාවචරයාගේ භාවනාව දිනු වෙලා එනකොට සෑම පින්වීමක්ම මුල දුකයි නැද දුකයි අග දුකයි කියලා වැටෙනවා. සෑම හැකිලීමකම මුල දුකයි මැද දුකයි අග දුකයි. ඒ මොකද සෑම ඉන්දීමක් හැකිලීමක් පාසාම වහා වෙනස් වෙන ස්වරූපයක් තියෙනවා. මැදදී ඒ தත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන භාවය වෙනස් වෙන්නේ නැහැ. නමුත් පෞද්ගලික ලක්ෂණ නම් වහා වහා වෙනස් වෙනවා. මූලදී ගැස්සෙන ස්වරූපේ දැනුණා නම් මැදට එනකොට තෙරපෙන බව දැනෙන්න පුළුවන් උණුසුම දැනෙන්න පුළුවන් සිසිලස දැනෙන්න පුළුවන් අඟට යනකොට සහල්ලුව දැනෙන්න පුළුවන් ඒ කොයි දේ තිබුණත් ඒ සෑම දෙයක්ම අල්ලා ගන්නා විදිහට උකහා ගන්නා විදිහට භාවනාව පතුරවනවනේ ඒ පතුරවනකොට යෝගාවචරයට එහි යත්තා වූ පෙළෙන ස්වරූපේ දකින්නවනම් මේ පිම්වීම මට වේවා මේ පිම්වීම මට නොවේවා ඒ වෙනුවට මට අසවල් දේ වේවා මේ සද්දේ මට නොවේවා ආයෙමකට මිහිරි සද්දයක් ලැබේවා. මේ වේදනාව මට නොවේවා මට සුඛ වේදනාවක් වේවා. ආදී කොට අපි තුල ඇත්තා වූ මේ මේ දේ නෙවෙයි මට අර දේ ඕනේ කියන එක එන්නේ මේ දේ නොදන්න නිසා. ඒ නිසා Taman ඉදිරියටපත් වෙනපත් වෙන සෑම අරමුණකම බුදු ලකුණ වටහා ගැනීම සඳහා පෞද්ගලික ලක්ෂණයට හිත යොදනවා නම් නැවත නැවතත් හිත යොදවන්න දෙහෙසන බල හිත යොදවනවා නම් ඒ කාන්තේම මේ පෞද්ගලික ලක්ෂණ දැකීමේ සූර භාවයේ සම්පූර්ණ භාවයේ ඇති වෙනකොට පොදු ලක්ෂණ කියන වහා වෙනස් වෙන ස්වරූපේ දකින්න. වහා වෙනස් වෙන ස්වරූපේ දකින්නවනම් ඒ හිතේ ඒකාන්තෙ මෙහි යක්කා උපෙලන ස්වරූපේ. මේ පෙළීම නිසා යෝගාවචරය මේක මට වේවා මේක මට නොවේවා මම මේ දේ කරන්න ඕනේ මම මේ දේ නැති කරන්න ඕනේ මම මේ දේ වැඩි කරන්න ඕනේ ආදී කොටස් ආ වූ දැඩිව මතධාරීව කටයුතු කරන ස්වරූපයේ අඩුවෙල ඒ වෙනුවට ඉවසීමේ මතුවෙන අරමුණ දැකීම තුළ සම්‍යක්දෘෂ්ටි පහළ මේ වැඩපිළිවෙලේදී ප්‍රථමයෙන්ම අනිත්‍ය ධර්මයේ යන බහා ඇති වී නැති වෙන ස්වරූපේ වැටෙනකොට එහි දුක්ඛ ස්වරූපය වැටෙනවා නමුත් යෝගාවචරයාගේ පෞද්ගලික ලක්ෂණ දැකීම අංග සම්පූර්ණ වෙනකම් ඒක වැඩ සම්පූර්ණ වෙන්න පටන් අරගෙන යාන්ත්‍රවල පිරීගෙන එනකොට අනිත්‍ය ස්වરૂපේ වැටෙනවා සත්‍යයි වෙන්න පුළුවන් ඒක තව හොඳට දිනු කරනකොට දුක්ඛ ස්වરૂපේ වැටෙනවා නමුත් පෞද්ගලික ලක්ෂණ දැකීම අංග සම්පූර්ණ වෙනකම් අනාත්ම ලක්ෂණේ වැටෙන්නේ නැහැ අනාත්ම ලක්ෂණේ වැටෙන්නේ යෝගාචර සම්පූර්ණේම අරමුණෙන් අරමුණකට ඒකේ సంతාන සතහන් වෙනස් වෙන ආකාරය ආකාර වෙනස් වෙන ආකාරය සම්පූර්ණ ඉක්මවලා අරමුණේ යතා වූ වහා වෙනස් වෙන ස්වરૂපයෙන්ම අරමුණු කරනකොට සංධාන ආකාර නැත්නම් ප්‍රඥප්ති හැලිලා ගිය වෙලාවට විතරයි මේ අනාත්ම ලක්ෂණය පහළ වෙන්නේ. ඒ නිසා අනාත්ම ලක්ෂණය පතු කරන්නේ ඊ타මත්ව ගැඹුරු වෙයි ස්වરૂපේ විදියට. ඒ නිසා යෝගාචර කොච්චර කැමති වුණත් ඉස්සල්ලාම ඉගෙන ගන්න කැමති වුණත් මේ අනාත්මය මතු කරන භාවනා කරන්න හදනවයි කියලා කියන්නේ මේ ක්‍රම වැඩ පිළිවෙල ඉක්මවා යනවා. එහෙම නැත්නම් නාම රූප ධර්ම වලින් නාම ධර්ම ඉස්තර කරගන්න හැදීම. මේ නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ස්වરૂපේ ඒක සෑම වෙලාවකම ඕපනයික ගතිය දිනවා, උපනයනය කරන ගතිය දිනවා. හරියට එක කියලා දෙක කියනවනම් දෙක කියලා තුන කියනවනම් ඒ විදිහට 1 2 3 ආකාර විදිහට යනවනම් ඒක එකින් එකට එකින් එකට තල්ලු කරගෙන ඉදිරියට යන ගතියක් තියෙනවා. එහෙම නැතුව තමයි රුචි නිසා, Taman අහලා තියෙන නිසා, තර්කයට ගැලපෙන නිසා, නැත්නම් අහලා අසවල් අසවල් ගුරුවරයා කියපු නිසා විදිහට යම් යම් තැන් වලින් පටන් අරගත්තට මේ භාවනා ගැම්මක් අත්දැකීමක් ලබා ගන්න තමයි. ඒ නිසා මේ ධර්ම දේශනා අහුම්කම් දෙන වාරයක් වාරයක් පාසා තමන් මෙතුවාක් ලබාගෙන තියෙන අත්දැකීම් ඒ අනුව ගලපනකොට Tamanda වැටෙන්න පටන් අර ගන්නවා කල යුත්ත මේකයි. සිද්ධ වෙන දේ මේකයි. වගවලා ගත යුතු දේ මේකයි කියන එක වැටෙනවා. මේ විදිහට චතුරාර්ය සත්‍යයේ ප්‍රථමයෙන්ම දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවයි කියලා කියන්නේ ආත්පස දැන ගැනීම. මොකක් පිළිබඳ දැන ගැනීම. මේ සදින්දියට ගොතුරු වෙන සෑම අරමුණකම ආත්පස දැන ගැනීම. ආත්පස දැනගන්න හිත යදවුවොත් ආත්පස දැනගන්නවා කියලා අපි දැනගන්නේ දුකමයි. පිළිවීමක් කියලා ගන්න දුකයි. හැකිලීමක් කියලා ගන්න දුකයි. ආස්වාසයක් කියලා ගන්න දුකයි. ප්‍රස්වාසයක් කියලා ගන්න දුකයි. ඇහිීමක්, වේදනාවක්, හිතවිල්ලක්. දැකීමක්, ඇහිීමක්, ස්පර්ශය ලැබීමක්, ආග්‍රහණය ලැබීමක්, රස බැලීමක්, පහස ලැබීමක් මේ කොටත් ආ වූ සෑම දෙයකම යම්ම වෙලාවක යෝගාචරය සමීපව දැක ගන්න පුළුවන්කම ඇති කර ගන්නවා නම් එනි විදිහට කියනවා නම් නීවරණ වල බාධාවකින් තොරව අරමුණක් මෙනෙහි කරන හිත පමණක් එකිනෙක දැක ගන්න ස්වරූපයටපත් වෙනවා නම් එහි වෙන ආස කරන්න දෙයක් මගේ කියා ගන්න දෙයක් કૃષ્ණා වශයෙන් දික්ටි වශයෙන් බැඳෙන ස්වරූපයේ වෙනුවට අතහැරීම සිදුවේ. මේ නිසා යම් අවස්ථාවක පරිඤ්ඤය කියන හාත්පස දැන ගැනීම සම්පූර්ණ වුණා නම් ප්‍රහාණය ඉබේම සිදුවේ. එනිසා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රථම සත්‍ය අවබෝධ කරනකොට අනෙක් සත්‍ය තුනම එකට ඇදිලා යනවා. උපමාවකට පෙන්නනවා කොහොලණු කෑලි හතරක් තම දුර කියන හෝ වේවා එක කොනකින් ගැට ගහලා වතුරට දාපුවාම මේ කොහොලණු කෑලි හතරම මතුවෙන්නේ. මේකේ යම්ම එකක් මතුවෙනවා අනිත් තුන යට යනවා. මොකද කොහොලණුව සාමාන්‍ය ජලයේ ප්‍රමාණයට බර සමාන වෙලා හිටිනවා. ඒ නිසා එක කොනක් මතුවෙනවා. ඒ නිසා ඈතින් බලනකොට පේන්න තියෙන්නේ ගැටේ යටේ පේන්නේ නැහැ කොහොලන්වක් පාවෙනවා. යම් කිසි කෙනෙක් ගිහිල්ලා මේ කොහොලන් වලල ඇද්ද කවදාකවත් ඒ ලනුව විතරක් නෙවෙයි යන්නේ මුළු හතරම ඇදිලා එනවා අපට. ඒ වගේ තමයි මේ චතුරාර්ය සත්‍යයේ ප්‍රකට දේ ඉස්මතු වෙන දේ තමයි දුක්ඛ සත්‍යය. මේ දුක්ඛ සත්‍ය යම් කිසි කෙනෙක් පරිඤ්ඤය වශයෙන් ආත්පසින් වටහා ගන්න ගත්තොත් ඒක අවබෝධ කිරීමෙන් අනික් හතරම අවබෝධ වෙනවා. සාමාන්‍ය විදිහට කියනනම් පින්දීම හැකිලිම ප්‍රධාන කරන එසවීම යැවීම ලැබීම එදිනදා කටයුතු ආදී සෑම ක්‍රියාවකම යම්ම වේලාවක අරමුණට හිත නැංවීම සිදු වුණොත් සෞඛ්‍ය සම්පන්නව සිදු වුණොත් ඒ අරමුණ පිළිබඳව ආසාව පහළ වෙන්නේ නැහැ තරහව පහළ වෙන්නේ නැහැ මේක මට වේවා කියන හැඟීම පහළ වෙන්නේ නැහැ මේක මට නොවේවා කියන පහළ වෙන්නේ මේක මමය කියන හැඟීම පහළ වෙන්නේ නැහැ ඒ වෙනුවට අරමුණේ යත්තා වූ සෞඛ්‍ය වෙනසක් හෝ පොදු ලක්ෂණ තුලින් ක්‍රමානුකූලව සිටී මිහියතාව වහා ඇති වී නැති වී දෙක දකිනවා. දුක්ඛ ස්වરૂපේ වැඩේ. මේ ධර්මතා දිනු වෙන දිනු වෙනකොට යෝගාවචරය වඩ වඩාත් නැ විපස්සනාවේ සූර වෙනකොට වෙන විදිහට කියනවා නම් ඥාන වශයෙන් කතා කරනකොට හොඳට ඉතින් අපේ ඥානය සම්පූර්ණ වෙනකොට යෝගාවචරයට මේ කිසිම ධර්මතාවයක් වෙන විදිහට කියනවා මේ පෞද්ගලික ලක්ෂණ හෝ ඒ කියන්නේ තේජෝ ධාතියට ආ උණුසුම් ගතිය සිසිල් ගතිය. ආපෝ ධාතියට ආ පිටු කරන ගතිය වැగిරෙන ගතිය. වායෝ ධාතියට ආ තෙරපෙන දරණ ගතිය. මේ ආදී සෑම ධර්මතාවයක්ම එකක්වත් Tamange වශයේ පවතින්නේ නැහැ. Taman පාලනය කරන්න හැදුවර කවදාකවත් පාලනය කරන්න බෑ. නතර කරන්නත් බෑ. ආරම්භ කරන්නත් බෑ. ඒ වාගේම වෙන පොදු ලක්ෂණය වෙන වහා ඇති වෙ නැති වෙන ස්වરૂපය කවදාකවත් Tamanගේ කැමැත්තට නතර කරන්නවත් බෑ Tamanට ආරම්භ කරන්නවත් බෑ මේ නිසා යෝගාචරයට ලොකු අසසිලක් ඇති වෙනවා මේ ධර්මතා පිළිබඳ අපිට තියෙන එක වගකීමයි මොකද්ද දකින්න එක විතරයි ඒවා වැඩි වේවා ඒවා අඩු වේවා ඒවා දුරු වේවා ඒවට ලං වේවා කියලා යම්ම හැඟීමක් අපිට තියෙනවා නම් ඒ නිත්‍ය අසුස්තෙන්ද ඒ මේ දේ මේ හැටියට නොදැක්ක නිසා. ඒ නිසා යෝගාවචරය හරියට අරමුණකට හිත නංවන්න දන්නෙත් නැහැ. ඒ කියන ධර්මයේ පිළිගන්නෙත් නැහැ. ඒකට කරු කරන්නෙත් නැතුව මොනවදෝ කල්පනා කර කර ඉන්නවනම් සෑම දවසකම හම් වෙන අරමුණත් එක්ක ගැටෙනවා. හම් වෙන අරමුණත් එක්ක බැඳෙනවා. මේ තාක්ක යෝගාවචරය নানা ආකාර ප්‍රශ්න මතුවෙනවා. নানা ආකාර තර්ක මතුවෙනවා. নানা ආකාර සැක පහල කරනවා. මේ සැක පහල කිරීම ඒකාන්තයෙන්ම යෝගාවචරය තුළ ඇත්තව මේ සම්‍යක් ශක්තිය පිළිගන්න. නාස්තිකය. පසුබාහන කෙනෙක් බවට පත් වෙනවා. ඒ යෝගාචර නගන ප්‍රශ්නේ ඒ යෝගාචර නගන සැක කවදාකවත් යෝගාචරය තුල නතර වෙන්නේ නැහැ. පැතිරෙනවා. වචන මාර්ගයෙන් පැතිරෙනවා ක්‍රියා මාර්ගයෙන් පැතිරෙනවා. ඒ ක්‍රියාවක් ඒ වචනයක් ඒ හිතවිල්ලක් අහන ලදින සෑම හිතක්ම පිළිගන්න. මේ නිසා යෝගාචරය තේරුම් ගන්න කියන අපිට තියෙන සීමිත ශක්තිය. ඒ සීමිත ශක්තිය හොඳට වැඩ කෙරුවේ නැත්නම් ඒ කාන්තේම නරකට වැඩ කරනවා. මේ දෙක අතරමැද තැනක් නැහැ කියන එක යෝගාචරය තේරුම් ගන්නවා. හොඳත් ඇති නරකත් ඇති තැනක් නැත්නම් එක්කෝ පුතග්ජන භාවයේ ආදී භාවයට تعلق කරන ධර්ම ස්වરૂපයෙන් වැඩෙන මේ ඉන්දිය ධර්ම වඩන ස්වરૂපයේ කියන හොඳ පැත්තට මේ ශක්තිය ක්‍රියාත්මක. එහෙම නැතිනම් සැකය වාද විවාද ප්‍රශ්න මේ ආදී විදිහට මේ ශක්තිය නැති වෙලා යනවා. මේ නිසා යෝගාවචරය හරියට මාර්ගයේ පියෙද්දි බොහෝ විටේ අතුරු මාර්ග වල යන්නේ ඉතිතියි. ඒ මොකද ක්‍රමයේ පිළිපදින්නේ නැති නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මහා අන්ධකාරේ මේ මහා නින්ද තුල ප්‍රථමයෙන්ම අවදි වුණා වූ ඒ සත්පුරුෂයන් වහන්සේ මේ වැරද්ද නොවෙන්te හරියට මාර්ගයෙන් හර දක්වනවා ඒගෙන අර මාර්ග දක්වන මාර්ගයේ විපස්සනාව කියලා කියන්නේ යම් තැනක් ප්‍රකටද එතනින් වැසගෙන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සියුම්තාවයට සියුම් භාවයට ලඟනවා. වෙන විදිහට කියනවනම් රූප ධර්ම වලින් පටන් අර ගන්නවා මහා භූත ධර්ම වලින් ඉතාමත්ම ප්‍රකට වායෝ ධාතුවේ පටන් අර ගන්නවා ක්‍රමක්‍රමයෙන් වායෝ ධාතු ආපෝ පඨවි තේජෝ වශයෙන් භූත ධර්ම සම්පූර්ණ කිරීමේ රූප ධර්ම අනිකුත් ප්‍රමාණ වලට හිත පතුරවනවා ඊගාවට ක්‍රමේ නාම ධර්ම වලට හිතපත් කරනවා. මේ පැත්ත දීම තුළින් හිතේ දැකීමේ ශක්තිය, වෙන්කොට දැනීමේ ශක්තිය කොට වඩා තියුණු කරලා අරමුණ ගන්නා වූ පෞද්ගලික ලක්ෂණ දක්වනවා. ඒ දැකීම සම්පූර්ණ වෙනකොට වෙනකොට පොදු ලක්ෂණ දකින්න ගන්නවා. ඒ වෙනකොට වෙනකොට මෙතු ආකාර තිබුණු මේ සමුදේ සත්‍ය අරමුණු කෙරේ බැඳෙන ගතිය, ගැටෙන ගතිය ක්‍රමයෙන් දුර වෙන්න පටන් ගන්නවා. මාන වශයෙන්, ditthi වශයෙන් ගත්තා වූ මේ සංසාරයේ ඇද බැද තබන කෙලෙස් දුර වෙන්න පටන් ගන්නවා. මේ පටන් ගන්නවා කියල කියන්නේ දැකීම තුලින්ම ග්‍රහණයක් සිදු වෙනවා. නැත්නම් දුක්ඛ සත්‍ය වටහා ගැනීම තුලින්ම සමුදය සත්‍ය ප්‍රහාණය වෙනවා. මේ ප්‍රහාණය වීම සිදු වෙන්නේ කොහොමද? අවිද්‍යාව මෙතුආකාර තිබුණා වූ අවිද්‍යාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සත්‍ය දැකීමෙන් සම්‍යක් දෘෂ්ටිය පහළ වීමෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා. ඊට කලින් උත් අපි මතක් කරගත්ත විදිහට මේ අවිද්‍යාව කෙනෙකුට බාධා කරන්නේ ඍජුව කෙලින් එක ගුලියක් විදිහට gediyak විදිහට ඇවිල්ලා නෙවෙයි. පළු දෙකකට කැඩිලා මතු කරන්නේ. ඒ කියන්නේ එක විදිහකට අවිද්‍යාව ඇවිල්ලා කියන දේ මුවා කරලා දානවා. මත අරමුණක් මතුවෙනකොට අරමුණ දැක ගැනීම පැත්තක තියේදී ඒ අරමුණ කෙරෙහි යතා වූ ප්‍රිය භාවයේ කැපී පෙනෙන්න පටන් ගන්නවා. අප්‍රිය භාවයේ කැපී පෙනෙන්න පටන් ගන්නවා. මේ නිසා අරමුණ නොදැක අරමුණ හඳුනා නොගෙන එක්කෝ අරමුණ ලං කරගන්න උත්සාහ කරනවා එහෙ නැත්නම් ඒ අරමුණ නැති කරන්න උත්සාහ කරනවා. මේ උත්සාහ කිරීමේදී වෙන්නේ මොකද? අරමුණ දැක ගන්නට ඍජුව වටහා ගන්න තියෙන අවස්ථාව යෝගාචරය ඉක්මවනවා ක්ෂණය පන්නනවා. මේ විදිහට අරමුණ වටහා නොගැනීම කියන්නේ එක අවිද්‍යාවයි. මේ නොවටහා ගත්තත් හිත මිත්‍යා මතයකින් පුරව ගන්නවා. මම දන්නවා මට වැටහෙනවා මේක මෙහෙමයි කියලා අසත්‍ය දෙයක් සත්‍ය විදිහට ඉදිරිපත් කරගන්නවා මේකත් අවිද්‍යාව. මේ නිසා යෝගාවචරය මේ අවිද්‍යාව දෙආකාරයෙන් කරන පටලැවිල්ල නිසා අස්පනා පිට මේ පින්වීම, මේ හැකිලිම, මේ අත දිග හැරීම, මේ අත නැමීම, මේ ගමන් කිරීම, මේ දොර ඇරීම, මේ දොර වැයීම, මේ ඇඳුම් පැළඳුම් සූරු පිළිකර පාවිච්චි කිරීම ආදී ඒකාන්තයෙන්ම තමන්ට අත්පලා අපිට දැක ගන්න පුළුවන් දේවල් අතහැරලා ඒන් හිත ඉක්මවලගෙන බාහිර දේවල් වලට හිත යනවා. ගිහිල්ලා ඒ බාහිර දේවල් මම දන්නවා මේ අභ්‍යන්තර දේවල් මම දන්නවා කියලා මිත්‍යාමත රාශියකින් පුරවාගෙන ඉන්න නිසා මේ අවිද්‍යාව දවසින් දවස දවසින් දවස ගන්න බහල වෙනවා. නමුත් මේ විපස්සනා ක්‍රමයේදී පැහැදිලි කරලා දෙන්නේ ඒ දින්දීන හැකිලිම කියන මූල කර්මස්ථානයේ වේවා එහෙම නැත්නම් වෙන ඇසීමක් වේවා දැකීමක් වේවා ආග්‍රහණයක් වේවා රසයක් වේවා හරියට ලැබෙන පහසක් වේවා නැත්නම් හිතවිල්ලක් වේවා ඒ සෑම දෙයක්ම මතුවී එන අවස්ථාවේදීම ඇත්ත ඇති හැටියට දැක ගන්නවනම් යෝගාවචරයේ මුලා ස්වරූපේ නැතිලා යනවා ඒ වගේම නැත්තක් ඇති විදියට කල්පනා කරන මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාවට ඉඩක් නැතුව. ඒකවල ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අවිද්‍යාව දුර වෙනවා. මේක කියනවා නිරෝධය කියලා ඒ නිරෝධය සත්‍ය පිහිට වෙන නිවැරදිව මෙනෙහි කරන සෑම ක්ෂණයකම යෝගාවචරයට ලැබෙනවා. නමුත් ඒක ලැබෙන්නේ තදංගව. ඒ ක්ෂණයට නිවන් දකින්න. තදංග නිරෝධය සිද්ධ වෙනවා. නමුත් මේ ලබන නිරෝධයේ දීඝා ක්ෂණය දක්වා පැවැත්වීම ඉතාමත්ම අභියෝගශීලී කටයුත්තක්. සූර භාවයෙන් ගෙන ආ යුතු දෙයක්. ඒ නිසා යම් අවස්ථාවක යෝගාචරය පින්බෙන වේලාවදී මෙහි කරනවා නම් ඒ පින්වීම දකින්නවා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය දැකීමක්. ඒක දකින්නවා සත්‍ය නම් කවදාකවත් ඒකට තණ්හාව පහළ කරන්නේ නැහැ. සමුදේ වශයෙන් ප්‍රහාණය සිද්ධ වෙනවා. ඒ ඇත්ත ඇතියට දැකීම නිසා අවිද්‍යාවට නැතිවීම නිසා නිරෝධ සත්‍ය පහළ වෙනවා මාර්ගය ප්‍රකට මේ විදිහට එක නිවැරදි නැත්නම් සෞඛ්‍ය සම්පන්න මෙනෙහි කිරීම පාසා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියන එක ක්ෂණයකට සිද්ධ වෙනවා. මේ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සත්‍යාගයේ විසුද්ධිය ඒකාන්තයෙන්ම භාවනා කළොත් ප්‍රතිපත්තාන භාවනා කරොත් ලැබෙනවා කියන එක සාහිත කරා. මේ නිසා යෝගාචරය තේරුම් ගන්න ඕනේ කල යුත්ත වශයෙන් නම් තියෙන බොහොම සරල කටයුත්තක්. නමුත් ඒන් සිද්ධ වෙන ඒන් ගෙන යන අතුලාන්තයේ ගැඹුර බොහෝමක් ඇතුළට ගෙන යනවා. ඒ අතරමැදදී විවිධ මට්ටම් වලදී මේ කෙලෙස් මාර්ගයෙන් මාරාවේක මාර බලවේග ක්‍රියාත්මක වෙනවා. යෝගාවචරයාගේ හිත කෙලස් වලින් බර වුණොත් ඒකාන්තයෙන් මේ මාර්ග බල වේග මිතුරු දේවල් විදියට ಗುಣදායක දේවල් විදියට කල්පනා කිරීමෙන් තමයි අවැඩ සිදුවෙන්නේ ඉන්නේ. ඒ නිසා මේ දෙන උපදේශ ඒකාන්තයෙන්ම ප්‍රඥාවකට අනුව පිට උපදේශ වර්ගයක්ම විශාල කරුණාවකින් දෙන දෙයක් මේ නිසා මේ පිළිබඳ විශේෂ ගෞරවය කළ යුතුය හරියට උපදේශ පිළිපැදිය යුතුය කියලා ක්‍රමයේ නොයික් මූල කටයුතු කරනවා නම් මෙතුවක් ලැබී තියෙන අත්දැකීම් වලටත් මේ උපදේශ ආලෝකයක් දැන් කරගෙන යන භාවනාවට ආලෝකයක් වෙනවා මතු මතේ යතා වූ ගැඹුරු කරුණු සුතමේ වශයෙන් වතහා ගන්නත් මේ කරුණු උදව් මේ නිසා මේ ධර්මයේ මුල මැද අග කියන තුන් ස්ථානයේදීම කල්යාණ ධර්මයක් බවට පත් වෙනවා.